මේ සතියේදී මේ ඇයට පෙන්වමු කලේ කවර ස්ථානයක කොයි ආකාර භාවනාවක් අපි නිමග්න වුවත් නිවන් අවබෝධ කර ගැනීමට නම් අප විසින් ආර්යසත්‍යන්ත මාර්ගයේ ගුණ ධර්ම දිනු කර ගත යුතුයි කියන කරුණයි. මේ භාවනා භාවනා පන්තියට සහභාගී වෙන භාවනා කිරීම තුළින් ඒ ආර්යසත්‍යන්ත මාර්ගයේ ගුණ ධර්ම ඒ යම්ද කෙසේ දිනු වෙනවාද කියන කාරණාවත් අපි තේරුම් කළා. විශේෂයෙන්ම මේ අයගෙන් එල්ලා සිටියා සම්මා සංකප්ප සහ සම්මා වාචා කියන අංග දෙක ජීවිතයට එකතු කර දත යුතුයි කියන කරුණ. යහපත් අදහස් සහ යහපත් වචන. බොහෝ දෙනෙක් කල්පනා කරන මේවා මේ භාවනාවට අත්‍යවශ්‍ය අංග නෙවෙයි කියලා. ටිකක් ඒක භාවනා කරන දවසට ඇවිල්ලා ටිකක් වාඩි වෙලා භාවනා කරපුවම හොඳට නැති වාඩි වෙලා ඉන්න නැත්නම් ඒකෝ දිගට පසු පොඩ්ඩක් භාවනා කරපුවම ඇති කියලා අර සම්මා සංකප්ප සම්මා වාචාරණ අංගොල්ලට අවධානයක් නිශ්චය අවධානයක් යොමු කරන්නේ ඒවා නිමන් යාමට අත්‍යවශ්‍ය අංග නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග වශයෙන් පෙන්වුම් කරලා තියෙන්නේ ඒක නිසා මේ අය අවබෝධ කරගන්න ඕනේ මම මේ යන්නේ නිවන් අවබෝධ කර ගැනීමට නිවන් අවබෝධ කර ගැනීමට නම් මේ ධර්ම මාර්ගයේ පිට තුළ දියුණු කරගත යුතුයි. ඒක නිසා මේ ධර්ම මා දවසින් දවස ජීවිතයට එකතු කරගත යුතුයි කියන හැඟීමෙන් යුතුව ඒ සම්මා සංකප්ප සම්මා වාචා වැනි අංග ඒ සමාගයේ ජීවිතයට එදිනදා ජීවිතයට එකතු කරගන්නට ඕනේ. ඒක භාවනාවට අත්‍යවශ්‍ය කර්මයක්. අද මෙයට අපේ සංහා සතිය ගැන කතා කරන්නයි අදහස් කරන්නේ. අපි කියවා මේ භවනා පන්තියෙන් කරන්න යන්නේ සති සමාධි ප්‍රඥා දිනු කරනවා කියන එකයි. ඒ කරුණයි අපි ප්‍රකාශ කළේ මේ සම්මා සතිය කියන්නේ කුමක්ද කියන එක අවබෝධයක් නැතුව සතිය දිනු කරන්න යනවාට වඩා සම්මා සතිය කියන පැහැදිලි අවබෝධයක් ඇතුව ඒ දිනු කිරීමට යෑම ඉතාම ප්‍රඥාගෝචරයි. සතිය කියන එකට සිංහලෙන් වචනයක් කියනවා නම් අපිට කියන්න පුළුවන් සිහිය කියලා. සති සම්පජාන්නේ කියලා තව වචනයක් කියනවා. සිහි නුවණ. අද අප කතා කරන්නේ සති සම්පජාන්නේ දෙවස්ති නුවණ කියන දේ පිළිබඳ නෙවෙයි සම්මා සතිය ගැන. සති සම්පජාන්නේ ගැන වෙන දවසක අවස්ථාව වූ සිට පරිදි අපි කර්මයේ විපස්සීමට අදහස් කළා. එතකොට සතිය කියන්නේ සිහිය. මේ සතිය කොටස් දෙකකට ප්‍රධාන වශයෙන් බෙදා ඔය පොත්පත් වල දක්වා තිබෙනවා. සම්මා සති සහ මිච්ඡා සතිය. මිච්ඡා සති කියන්නේ වැරදි සිහිය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන අට මිච්ඡත් ධර්ම කියලා ඒ ආර්යසත්‍ය මාර්ගයේ ධර්ම අටට ප්‍රතිවිරුද්ධ වූ ධර්ම අටට ඒ අට මිච්ඡත් ධර්ම කියලා උන්වහන්සේ පෙන්වන කරන්නේ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය නෙවෙයි මිච්ඡා දිට්ඨිය. සම්මා සංකප්ප නෙවෙයි මිච්ඡා සංකප්ප. මේවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගවලට ප්‍රතිවිරුද්ධව අංග අංගාටක මිච්ඡක්ක කියන අර්ථ මිච්ඡක්ක. මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා සම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති. මිච්ඡා සමාධි. මිච්ඡා සමාධි කියලා එකකුත් තියෙනවා. මේවට කියන්නේ අර්ථ මිච්ඡක්ක. මේ මිත්‍යා සතිය නෙමෙයි අපේ අද දිනු කරන්නේ සම්මා සතිය. මිත්‍යා සතිය කියන්නේ අකුසල කර්ම සිදු කරන විට ඒහා යෙදෙන සිහිය. දැන් උදාහරණයක් වශයෙන් මෙහෙට කියොත් මේ කර්මත හැදිලි අපි හිතමු කෙනෙක් හොරකමක් කරනවා ඒ හොරකම කිසි කෙනෙකුට අහු වෙන්න දෙන්නේ නැති ඒක හොඳින් සිහියෙන් නොඑක මාජලාපි අන්න ඒ විදිහටෝගේ පිටතට සිහියක් දෙදෙලු. ඒක මිත්‍යා සතිය. සම්මා සතියක් නෙවෙයි. හැබැයි මේ කර්මයෙන් ඉතින් ඔය අභිධර්මකාරයෙන්ට විරුද්ධයි. ඒ අදහස් වලට විරුද්ධයි. මොකද අභිධර්මයේ කියන්නේ අකුසල කර්මයක් කරන එක කිසිවිකට සතියේ ඉන්නේ නැහැ කියන එක. ඒක ඉතින් අත්කම එක්කත් කතාවට විරුද්ධ කතාවක්. බුදුහාමුදුරන්ගේ දේශනාව විරුද්ධයි. එතකොට ඊට අමතරව තව කතාවක් කියනවා මේ අකුසල කර්ම කරන විට නිතරම යෙදෙනවායි කියලා. හැම අකුසල කර්මයකම යෙදෙන চৈতසික ධර්ම වශයෙන් ඔරේ අයිරික අනුත්තත් උද්දච්චය වගේ කියන මොහොම වෙන උද්දච්චය. සැලෙන සුළු. ඒක සෑම අකුසලයක් කරන විටම වාගේ යෙදෙනයි කියලා දක්වා තිබෙනවා. සතියට ප්‍රතිවිරුද්ධ ධර්මය තමයි උද්දච්චය කියන්නේ. ඉතින් මේක මම නම් පිළිගන්නේ ඇත්තේ කොහොමනත් ඒ කරුණත් මේ ආයත ප්‍රකාශ කළා. එතකොට අපි ප්‍රගුණ කරන්න යන්නේ සම්මා සතිය. ඒ සම්මා සතිය අපිට ඊටාත්ම අත්‍යවශ්‍යයි භාවනා දියුණු කර ගැනීම සඳහා සතිය අවශ්‍යයි සමාධිය දියුණු කර ගැනීම. සති සමාධිය නිසාම තමයි අපිට ප්‍රඥාව දිනු කර සම්මාදිටිය ඇති කරගෙන ඒ තුළින් නිවන් අවබෝධ කරගන්නට හැකියාව ලැබෙන්නේ. මේ සතිය ඉතාමත්ම අවශ්‍යයි කියන කාරණාව මේ අවබෝධ කරගත යුතුමයි. මෙන්නේදී වැදගත්කම පෙන්වා දීම සඳහාම බුදුරජාණන් වහන්සේ මේ සතිය බොහෝ ආකාරයකින් දෙන්නුම් කරලා තියෙන විශේෂයෙන්ම සත්‍විස් බෝධිපාක්ෂ ධර්ම විස්තර කරන විට සම්මා සතිය කියලා දේශනා කරනවා සති සංගොඩ්ඩංගය කියලා ගොඩ්ඩංගයක් වශයෙන් දේශනා කරනවා සති ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් දේශනා කරනවා සති බල කියලා බල ධර්මයක් වශයෙන් දේශනා කරනවා සතර සතිපට්ඨාන කියලා සතිපට්ඨාන වශයෙන් හතරක් දේශනා කරනවා මේ හැම එකකින්ම දෙන්නුම් කරන්නේ සති සම්මා සතිය සිහිය අන්න ඒක අප දියුණු කරගත යුතුමයි භාවනා කිරීම තුලින් ඒක අපට අත්‍යවශ්‍යයි සමාධිය දියුණු කරගන්න. එතකොට මේ සතිය පෙන්වුම් කරනවා බුදුරජාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවලදී විවිධ ආකාරයෙන් විස්තර කරනවා. සාමාන්‍යයෙන් ඔය සූල විද්‍යේ වෙන පොත්වල දක්වා තියෙන බුද්ධානුස්සතිය සත්‍යෝ ධම්මානුස්සතිය සත්‍යෝ සංඝානුස්සතිය සත්‍යෝ ආදී වශයෙන් මේ අනුස්සති භාවනාව වශයෙන් දක්වන භාවනා ක්‍රම 10ක් තියෙනවා බුද්ධානුස්සතිය ආදී. ඒවා වඩන නිසා සතිය දියුණු වෙනයි කියන්නේ. ඒක ඇත්ත. පටිච්ච පුරාණ දෙක්කවේ සබ්බත්ති සම්බදාන කියන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ පාඩයක් තියෙනවා. මේ සතිය සෑම කුසලයක් කරන විටම යෙදෙනවා කියන එකයි අදහස. ඉතින් අපි භාවනා කරන විට කුසල කර්මය සිදු කරන්නේ මෛත්‍රී භාවනාව නෙවෙයි, බුදු ගුණ නෙවෙයි, කවර භාවනාවක් කළත් සතිය තරමක් දුරට දියුණු වෙනවා ඒ භාවනාව කිරීම තුළ. ඒ සතිය පමණක් අපට සම්මා සතිය දිනු කර ගැනීමට ඉවහල් වන්නේ නැහැ ප්‍රමාණවත් වන්නේ නැහැ ඒක මතක තබාගන්න ඊළඟට සම්මා සතිය සමහර තැන් වලදී බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා චිරකතාන්ති භාසිතා පරිත අනුස්තරිත ආදී වශයෙන් දැක්වෙන පාඩකෙ ඉස්සර බොහෝ ඉස්සර කරපු දේවල් කියපු දේවල් මතක් කිරීමේ ශක්තියටත් සතිය කියලා කියනවා. මේකත් නෙවෙයි අපේ භාවනාව දියුණු කර ගැනීමට අවශ්‍ය සතිය කියන්නේ. ඉරකතම්බේ භාගතා සහිත අනුසංසා ආදී වශයෙන් දැක්වූ විස්තරයක් මේක අදාළ නැහැ. මේ නිසාම තමයි මේ සම්මා සතිය පූර්වේ නිමාසාරු ඥානයේ වැඩිම සඳහා ඊටාම අවශ්‍ය අංගයක් කියලා ප්‍රකාශ වන්නේ. ඒ කියන්නේ භාවනා කරන කෙනෙකුට විශේෂයෙන්ම සමත වශයෙන් හතරවෙනි ධ්‍යාන තත්ත්වයකට පිට දිවෙන වෙලා නම් විදර්ශනා වශයෙන් සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමට සමීප අවස්ථාවක හෝ සෝවාන් ඵලය සාක්ෂාත් කරලා තියෙනවා නම් එවැනි කෙනෙකුට සමාජයේ ගිය ආත්මේ බලන එක තරම් අපහසු කාර්යයක් නෙවෙයි. මේක සරල දෙයක්, සුළු දෙයක්. එක ආත්මයක් දෙකක් බලනවා කියන්නේ තමන්ගේ පැත්තට. එවැනි තත්ත්වයක් දැකීමට මේ සම්මා සත්‍යය ඉතාමත් අවශ්‍යයි. උද්දීන වාසන්නත ඥානය ඇති කරගන්න. අර ඒක අපිට ඇති වුණත් නැති වුණත් ඒක ඇති වැදගත් භාවයක් නෑ අපිට මේ අපි යන්නේ සමාධිය දිනු කරගෙන නිවන් අවබෝධ කරගන්නට නිවන් අවබෝධ කරගන්නට සම්මා සතිය අපි දිනු කරගත යුතු ආශස්නාංග මාර්ගයේ ගුණ ධර්මයක් වශයෙන් මේ සතිය තුලින් සිදුවන්නේ අපි කරනු ලබන භාවනා ආරම්භණයේ සිත පිට යනකොට ඒ සිත පිට යාම නවත්තලා අකුසල විතක් වලින් අප මුදවාගෙන භාවනා අරමුණේම සිත නැවත නැවත පිහිටවන එකයි අපි සම්මා සතිය තුළින් සිදුවන්නේ. උදාහරණ වශයෙන් කියනවා නම් මෙයා භාවනා කරන විට අතීතයේ කරා සිත දුවනවා නම් ඒක භාවනාවට පටහැනි වෙන භාවනාව කැඩීමට පරිබෝධ වෙන ධර්මයක්. ඒක පෙන්눔 කරලා දීලා ඔබේ සිත පිට යනවා. ඒක නිසා භාවනා ආරම්භණයෙම සිත පිහිටවා ගැනීම කියලා අවවාදයක් වශයෙන් සිත ඒ අරමුණේම නැවත නැවත යොමු කරවනු ලබන්නේ සම්මා සතිය තුළින්. අනාගත අරමුණු කරා සිත දුවන එක බලස්සන්නේ සම්මා සතිය තුළින්. කාමච්ඡන්ද ව්‍යාපාදාදී නීවරණ ධර්ම අකුසල ධර්ම භාවනා කරන විට එනවා. ක්ලේශ ධර්ම ජනිත වෙනවා. ඒ ක්ලේශ ධර්ම සිත සිත තුළින් මතුවෙනකොට මේ මතුවනේ ක්ලේශ ධර්මයන් මේකෙන් සිත මුදා ගැනීම මේ විදිහට භාවනා ආරම්භණයේ සිට පවත්වා ගැනීම කියලා අපි පෙන්වුම් කරන්නේ මාර්ගයට යොමු කරන්නේ සම්මාස්පදයට. ඒක තමතර විශේෂයෙන්ම මේ ඇයිද කියන්න ඕන සම්මා සතිය නැති නිසා තමයි සිත නොයෙක් කර්මණු කරා දුවන්නේ. නානාරම්මන කරා සිත විචිත්ත භාවයට පත්වන්නේ. සම්මා සතිය දියුණු වෙලා නැති නිසා. බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි අපට සිත එකඟ කරගන්නට බැහැ. මෙතෙක් කල් භාවනා කළා අපිට සිත එකඟ කරගන්නට බැහැ. සිත විවිධ අරමුණු කරා දුවනවා කියන කතාව බොහෝ දෙනෙක් කියනවා. ඒක බොහෝ දෙනෙකුට පිළිවෙනවා. මේ සිදුවන්නේ යම් කිසිවක් නිසා නෙවෙයි. සම්මා සතිය දියුණු වෙලා නැති. සම්මා සතිය දියුණු වෙච්ච කෙනෙකුට සිත සමාධිමත් කරන එක ඉතා අපහසුයි. ඒක නිසා භාවනා අරමුණේම සිට පිහිටුවාගෙන සිට සමාධියෙන් යුතුව සමාහිත භාවයට පත් කරගෙන දිගින් දිගටම භාවනා පහසෙන් කරන්නට අවශ්‍ය කෙනෙක් සිටිනා සිටිනා නම් ඔහු විසින් සම්මාපතිය දිනු කරගත යුතුමයි. බාහිර අරමුණු කරා යන සිත නවත්වනු ලබන්නේ සම්මාපතිය තුළින්. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කරලා තියෙනවා. උන්වහන්සේ පාරායන වර්ගයේ අධිසතේර සූත්‍රය තියෙන ඒ සූත්‍රයේ දක්වනවා ආ උන්වහන්සේගෙන් අහන ප්‍රශ්නයක් සමන්ති සම්බදී සෝතා සෝතානං තින්නවාරණං සෝතානං සංවරම් බෝධි කේන සෝතා පිටියරේ එම ප්‍රශ්නයක් වෙනවා ඒකේ අදහස සමන්ති සම්බදී සෝතා හැම පැත්තකින්ම දීවැල් ගලාගෙන ගලාගෙන ගලාගෙන යනවා මේ දේවල් සංවර කරගන්නේ කොහොමද? මේවා ආවරණය කරගන්නේ කොහොමද? මේ දේවල් සිඳලා වේලවා දමන්නේ කොහොමද? මේකයි ප්‍රශ්නේ. දේවල් කියන එකෙන් අදහස් කරන්නේ සෝතා කියන්නේ ස්රෝතය, මහා ජල ප්‍රවාහය කියන එකයි ඒක අදහස. අපගේ පිට තුළින් ගලන සිතිවිලි ධාරාවන්. ඔය චූඩනයේ පොතේ තියෙනවා චක්කුතෝ රූපේ සමන්ති ආසන්ති සම්දන්ති පවස්සන්ති ආදී වශයෙන් දැකින පාඩය. ඇහැට රූපයක් දැක්කාට පසුව ඒ රූපයේ අරමුණු කරගෙන විවිධාකාර සිතිවිලි අපගේ සිත තුළින් ගලන්නට පටන් ගන්නවා. එක්කෝ මේ මොහොතේ දකින රූපයක්, වර්තමානික වශයෙන් පවතින රූපයක්, එහෙම නැත්නම් අතීතයේ දකින ලද රූපයක්, එහෙම නැත්නම් අනාගතයේ දකින්නට හිතාගෙන සිටින රූපයක් කෙරෙහි අපගේ සිතිවිලි බලන්නට පටන් ගන්නවා. කනට ඇහෙන ශබ්ද තුලිනුත් ඒ වගේම අතීත වර්තමාන අනාගත වශයෙන් මේ සිත් ශබ්ද අරමුණු කරගෙන සිටිවිලි ගන්නවා. මේ ඈ කරනාසය දිව ශරීරයේ මනස කියන එක අය ඒවට කියන්නේ ඉන්ද්‍රිය කියලා. මේ භාවනා පන්තියට අවිසෙන්න පැමිණ අය සමහර මේ වචන දන්නේ නැති ඇති. ඇහැ කන නාසය දිව ශරීරයේ මනස මේවට කියන්නේ ඉන්ද්‍රිය ධර්ම කියලා. මේවට අරමුණු වෙන දේවල් තියෙන ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට නොඑක් අරමුණු ස්පර්ශ, මනසට නොඑක් සිතේ ධම්මාරම්. මේවට කියන්නේ ආරමුණු අරමුණු කියලා. එතකොට ඇහැ ආදී, චක්කු ආදී ඉන්ද්‍රයන්ට මේ රූප ආදී අරමුණු ගැටීම නිසා නොඑක් ආකාර සිතේ පහළවෙනවා. ඒක තමයි සමන්ති සබ්බදීසෝත හැම ආකාරයකින්ම මේ දියවැල් ගලන්නාසේ ජල ප්‍රවාහ ගලාගෙන යනාසේ සිටිවිලි ගලාගෙන යනවා. ඒ හැතුලින් කන තුලින් නාසය තුලින් ජීව තුලින් ශරීරය තුලින් මනස තුලින් මේක නිසා තමයි අපි භාවනා කරන විට හිත එක තැනක පවත්වාගෙන ඒ කර්මුනේ පවත්වාගෙන යන්නට දෙහැකියවන්නේ. මේක සංවර කරගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ. ඒ මේ මේ සංවර වීම සිදුවන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දෙන්නම් කරනවා ඥානිසෝතානි ලෝකස්මින් සපිතේ සංනිවාරණං සෝතානං සංවරං භෝමි පඤ්ඤායේති සිද්ධිරේ එන්න අනේලසින් ඒ ගාථා ප්‍රකාශ කරලා පිළිතුරුවන්නේ මේ විවිධාකාර සිතිවිලි ගලා යාම නවතින්නේ නැත්නම් ආවරණය කරන්නේ ආරක්ෂා ගන්න සතියේ සංනිවාරණ සතිය තුළින් එතකොට අපි විවිධාරමණු කලා අපගේ සිත ගලන එක නවත්තන්නට අපට අවශ්‍ය වන්නේ ප්‍රයෝජනවත් වන්නේ අන්තිමක් මේ සම්මා සති. අපිට භාවනා අරමුණේ සිට පිහිනවන්නට බැරි නම් ඒකෙන් අදහස් වන්නේ අප තුළ සම්මා සතිය දියුණු වෙලා නැහැ කියන එක. මේ සියල්ම සිටේදී අර දියව සිඳී යන වාසේ සිඳී යන්නේ කොහෙන්ද කියලා අහන එක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ පඤ්ඤායේති සිතිවිරේ කියලා ප්‍රඥාව තුළින් මේ දියව ගැලීම නැත්තම් සිතිවිලි ගැලීම නවත්වනවා කියලා සිඳී යනවා ඒක අරහත් ඵල පිට ඇති වුණාට පසු අවිද්‍යාව නිරුද්ධ වීම තිබෙන සංස්කාර පිටට ගලා යාම සම්පූර්ණයෙන් නතර වන එක පෙන්වීම සඳහායි බුදුරජාණන් වහන්සේ පාඩේ දෙමින් ප්‍රකාශ කළා. එතකොට අපිට මේ ගැඹුරු ධර්ම නෙවෙයි අවශ්‍ය වන්නේ මෙහිදී මෙහිදී අවශ්‍ය වන්නේ සතිය තුළින් තමයි අපගේ සිත පිට යන එක වළක්වාගත හැකි වන්නේ කියන කාරණාව. එතකොට අපි සම්මා සතිය දිනු කරගත්තා නම් අපිට සමාධිය ඇති කරගන්නවා කියන එක තරම්ම අපහසු කාර්යයක් නෙවෙයි. හිතන්නට එපා මේ පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන කියන එක මහා අමාරු වැඩක් කියලා අපතවා ගන්නට බැරි දෙයක් ඒක. ඕකේ තරම් අමාරු දෙයක් නෙවෙයි ඒක අපහසු දෙයක්. මේ පොත්වල තියෙන මහා අමාරු බැරෑරුම් දෙයක් කියලා. ඒ අදහස අයින් කරගන්න. අපිට මේක පුළුවන් කියන ඒ විශ්වාසය පිට තුළ ඇති කරගන්න. අදත් ඒ ඇති කරගත් බවත් මනස ඉන්නවා. ගිහියන් අය ගිහිය අය ඉන්නවා. ඒක නිසා මේවා බෑ බෑ බෑ කියලා ඒ නෙගටිව් අදහ ඒ හොඳ අදහස් මේ වැරදි අදහස් පිටට දාන්න එපා. මේක මට පුළුවන්. මේක කරන්නට මට හැකියාව තියෙනවා කියන ඒ යහපත් අදහස් පිටට දාන්න. එතකොට තමයි අපිට මේක දියුණු කරගන්න පුළුවන් වන්නේ. එතකොට ඒ සතිය නැති නිසා තමයි පිට පිට යන්නේ සතිය දියුණු කෙනෙකුගේ ශිල්පිත යාම බලක්වා ගන්න එක බලක්වා ගන්න ටිකක් පහසු වෙනවා. එතකොට මේ සතිය දියුණු කර ගැනීමට අවශ්‍ය අංග තියෙනවා. ඒ අංග අපි එකතු කරගන්න ඕනේ. අවශ්‍ය අංග ප්‍රකාශ කරන්න ඉස්සෙල්ල සම්මා සතිය බුදුරජාණන් වහන්සේ අපගේ භාවනාවට අදාළ වන ආකාරයෙන් විස්තර කර ඇති පාඩයක් ඉදිරිපත් කරනවා. මාර කලින් ජීවේ බුද්ධානුස්සතිය සතු ආදී වශයෙන් දැක්කින පාට ඉලක සම්පිතේද භාතිකම් විසරිත අනුස්සරිතා වැනි පාට ඒවා අපේ භාවනාවට අදාළ සම්පතේට අදාළ දේවල් නෙවෙයි. ඒවත් සතිය තමයි නමුත් අපේ භාවනාවට අදාළ නෙවෙයි. කතමාද වික්‍රේ සම්මා සති. සම්මා සතිය කියන්නේ කොහොමද? ඒකයි ඒකේ තේරුම. ඉද දික්කලේ දික්කෝ කායේ කායන් පස්සේ විරති ආසාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්ස වේදනාත් වේදනාන් පස්සේ විරති චිත්තේ චිත්තාන් පස්සේ විරති ධම්මේසු ධම්මාන් පස්සේ විරති ආසාපි සංකජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සං අයං උච්ච දික්කලේ සම්මා සත්‍ති සම්මා සතිය කියන්නේ කුමක්ද? ඒ දෙක ප්‍රකාශ කරනවා කායානුපස්සනාව යම් කෙනෙක් වඩනවා නම් වේදනානුපස්සනාව යම් කෙනෙක් වඩනවා නම් ඒ වගේම චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨාන ධර්මයන් යම් කෙනෙක් ප්‍රගුණ කරනවා නම් අන්න ඒ ප්‍රගුණ වීම තමයි සම්මා සතිය කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේක හොඳට තේරුම් ගන්න. සතිය කියන්නේ සිහියම නෙවෙයි. ඒකට අර සතියට වෙන වචනයක් කියන්නට ඕන නිසා අපි සිහිය කියලා ප්‍රකාශ කළා. වෙන වචනයක් නැති නිසා. සතිය කියන්නේ සිහියෙන් වැඩ කිරීම පමණක්ම නෙවෙයි. සම්මා සතිය කියන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න. බොහෝ භාවනා මධ්‍යස්ථාන බොහෝ තැන්වල සම්මා සතිය කියලා විස්තර කරන සිහියෙන් වැඩ කිරීම. ඒක නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමක පාඩවලට අනුකූලවයි මා ඉදිරිපත් කරන්නේ. කැමතිනම් පිළිගන්නේ නැත්නම් විසිකරන්නේ ඒකෙන් මඩ පිළිගන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සතිය විස්තර කරන්නේ කායි කායානුපස්සී විහෙරති. කායානුපස්සනාව වඩමින් වාසය කරනවා. මේකදී පොත්වල කියන්නේ කයේ කය ආනුව බලමින් වාසය කරනවා කියලා. මේ සිංහල නම් මට තේරෙන්නේ නැහැ. මෙයාට තේරෙයිද මන්දා. කයේ කය ආනුව බලමින් වාසය කරනවා ආදී වශයෙන් දැක්කේ ඒවා. මේ කායානුපස්සනා කියන වචනේ ඇතුළත තියෙන වචන දෙකකින් කාය අනුපස්සනා කායානුපස්සනා කාය එක අනුපස්සනා කියන වචන දෙක තව එකක් මේ දෙක අදුනාම කායානුපස්සනා වේදනා අනුපස්සනා කියන වචන දෙක අදුනාම වේදනානුපස්සනා චිත්ත අනුපස්සනා චිත්තානුපස්සනා ධම්ම අනුපස්සනා ධම්මානුපස්සනා මොකක්ද අනුපස්සනා කියන්නේ පස්සනා කියන්නේ දකිනවා කියන එක. දැකීම කියන එක, බැලීම. අනු කියන්නේ කුසිසු පොන්ති පොන්ති සියොන් සියොන් කොටක් වලට බෙදලා ඒතර අනුපස්සනා කියන්නේ කයේ යත් කායानुපස්සනා කියන්නේ කයේ යතහ තත්ත්වයේ නියම තත්ත්වයේ තේරුම් යන ආකාරයෙන් ඉතාසියම් වශයෙන් ගැඹුරින් දැකීම නැත්නම් බැලීම සමාධියෙන් හා ප්‍රඥාවෙන් යුතුයි. මේ බැලිය හැකි ආකාර ප්‍රධාන වශයෙන් හතක් බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍රවල දක්වලා තියෙනවා. ඊට අමතරව තවත් අනුපස්සනා ක්‍රම 11ක් තියෙනවා. දුක්ඛානුපස්සන, අනිච්චානුපස්සන, අනාත්තානුපස්සන. මම මේ දුක්ඛානුපස්සන කලින්දී දුක ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගත යුතු නිසා. නිබ්බිදානුපස්සන, විරාගානුපස්සන, නිරෝධානුපස්සන, පටිච්චසමුප්පාදානුපස්සන. මේ හතරට කියනවා සත් අනුපස්සනා කියලා. තව ඊට අමතරව අනුපස්සනා ක්‍රම 11ක් තිබෙනවා. ඉතින් මේ කයේ නියම தත්ත්වයේ මතුවෙනලා දකින්නට නම් මේක අපි අනිත්‍ය වශයෙන් දකින්නට ඕන. දුකක් වශයෙන් දකින්නට ඕන. ආත්ම නොවන අනාත්ම ධර්මයක් වශයෙන් දකින්නට ඕන. මේ කය කෙරෙහි කලකිරීමක් ඇති විය යුතුයි කියලා අවබෝධ වන්නට ඕන. නිබ්බිදා. මේ කය කෙරෙහි රාගයක් ඇති නොකර ගත යුතුයි කියලා විරාගය ඇති කර ගත යුතුයි කියලා විරාගානුපස්සනා වැඩෙන්න ඕනේ. මේ කය නිරුද්ධ වී යන ධර්මයක්, නිවිනි වී යන ධර්මයක් කියලා නිරෝධය දකින්නට ඕනේ. මේ කය සිතින් අත්හැරිය දැමිය යුතු ධර්මයක් කියලා පටිනිස්සග්ගානුපස්සනාව සිත තුළ වැඩෙන්න ඕනේ. ඒ විදිහට ওই කරුණු හතවත් අඩු වශයෙන් වැඩෙන ආකාරයෙන් කය අනුව යම් කෙනෙක් හරියට බලනවා නම් දෙක ඥානේ ඒ වගේම සමාධියෙන් යුතුව බලන අන්න ඒක තමයි සම්මා සතිය කියන්නේ. සම්මා සතිය කොටස. සිහියෙන් වැඩ කිරීමම නෙවෙයි. මෙයාත් වැහැදිලා පේනවා ඒ කාරණාවට. ඒතකොට වේදනානුපස්සනාවත් එහෙමයි. අපේ ඇඟට සිතට දැනෙනවා කායි මේ දුක් වේදනා දැනෙනවා, සැප වේදනා දැනෙනවා, මදහත් වේදනා දැනෙනවා. කායයයි සිතයි දෙකම දැනෙනවා. වේදනාව දැනෙන සිතට නමුත් කායික වේදනා, චේතසික වේදනා කියලා තුන් කියනවා. එතකොට මේ වේදනාවේ යථාහත්ත්වයේ යථා පරිදි අවබෝධ වන ආකාරයෙන් අපි මේ අනුපස්සනාවන් දිනු කරනවා නම් අනුපස්සනා කියන එක දන්නන්නේ මොකක්ද කියලා? අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් ප්‍රධාන කරුණු තුනයි. ඊට පස්සේ අමතරව නිත්‍යතාව කලකිරීම ඇති වීම සඳහා විරාගයේ මැදීම ඇතිවීම සඳහා මේ භාවනා නිසි පරිදි යොමු වෙන අවශ්‍ය නිරෝධන පස්සනාව මේ කය රූප කොටස් නිරුද්ධ වියාම දැකීම අවශ්‍යයි. පස්සේ මේ ශ්‍රද්ධාන පස්සනාව මේ කය සිතින් ඈත් වීම සිදුවිය යුතුයි. අත්හැරියාම සිදුවිය යුතුයි. අන්න එවිට තමයි කායානුපස්සනාව මෙම චිත්තානුපස්සනාව ආදී අනිකුත් ඒ සතර සතිපට්ඨාන ධර්මයන් අපගේ සිත තුළ වැඩි වෙනවා. සිතේ ස්වરૂපයත් ඒ ආකාරයෙන් හත් ආකාරයකින් අවබෝධ වන්න ඕන. චිත්තානුපස්සනාවද. සිතට යැදෙන සිතුවිලි වල ධම්මානුපස්සනාවේ ස්වરૂපයත් ඒ ආකාරයෙන් අදුම වශයෙන් හත් අනුපස්සනාවට හත් අනුපස්සනාවන් වැඩින ආකාරයෙන් දිනු කරන්න ඕන. ඒක තමයි සම්මා සතිය කියන්නේ. මෙයාට තේරෙන්නට ඕන දැන් සම්මා සතිය කියන්නේ අංකිතයක් නෙවෙයි. මේ සතර සතිපට්ඨාන ධර්මයන්මයි. සතර සතිපට්ඨාන සූත්‍රයේම වෙන මොකක්වත් නෙවෙයි සම්මාපතිය කියන එකම වචනේ විස්තර කරපු සූත්‍රයක්. වෙන දෙයක් නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ එක අංගයක් පමණක් විස්තර කරපු එකක් පමණයි සතර සතිපට්ඨාන සූත්‍රය. අන්තිසත්නේ සම්මා සතිය විස්තර කරන එක. ඒකෙන් කරන්නේ දීර්ඝ සූත්‍රයක්. එතකොට ඒ සම්මා සතිය නිසි පරිදි දියුණු කරන්නට නම් අපි ඔය කියන ලද සත්අනුපස්සනාවන් දියුණු කරන්නට ඕන. විශේෂයෙන්ම කයේ සහ සිතේ නියම தත්ත්වය අවබෝධ වීම සඳහා මේ සතිය දියුණු කර ගැනීමට ඉවහල් වන කරුණු අපි ලං කරගන්නට ඕන. සතිය නැතිවීමට ඉවහල් වන කරුණු අපි ඈඩ් කරන්නට ඕන. ඔය අටුවා ටීකා පොත්වල දක්වලා තියෙනවා සතිය දියුණු කර ගැනීමට කරුණු කීපයක්. මුත්තක්පටි පුද්ගල පරිවර්ජනතා උපට්ඨි උපට්ඨිත සති පුද්ගල සේවනතා සදදි මුත්තතා සති සම්පන්න සති සම්බන්ධ මොකක්ද ඒක කියන සති සම්පජඤ්ඤ මොකක්ද වචනේ මට මතක් වෙන්නේ එනේ එහෙම වචන හතරක් දක්වා තිබෙනවා ඒ කියන්නේ ගිහි අයට අදාළ වන්නේ එකක් පමණයි එකක් හෝ දෙකක් පමණයි මුත්තත් සති පුද්ගල පරිවර්ජනතා සතියේ නැති පුද්ගලෝ පරිවර්තනය කරන මේ පුද්ගලයන්ගෙන් ඈත් වෙන. සීයෙන්තරව කටයුතු කරන අයගෙන් ඈත් වෙන. මේක ඉතින් කීයට කරන්නද දැන්? මේ තුළ ඉන්නේ අතුරු කරන්නේ ඔක්කොම මුත්තක්සලි පුද්ගලයෝ තමයි. ශක්තියෙන් තොර පුද්ගලයෝ. ඒක ඉතින් කරන්නට බැරි වැඩක් ගියයි. උපක්ෂිත සති පුද්ගල සේවනතා. සතියේ සතියෙන් යුතුව සතියෙන් වැඩ යුතුව වැඩ කටයුතු කරන අය ආශ්‍රය කිරීම. ඒකත් මෙයාට ගන්න බැහැ. ආශ්‍රය ගන්න දෙන්නේ සතියෙන් වැඩ කරන අය නෙවෙයි. ඔය අර ගෙඩිකාපු උරන් වගේ හත මෙහාට දුවන අය. නැත්තම් අර උදළු වලට ගැටිච්ච පණුවන් වගේ දඟල දඟල නටන අය ඒවනේ දකින්න ලැබෙන්නේ නැහැ නේද ලැබෙන්නේ. සතියෙන්තරව කටයුතු කරන්නේ වනේ. ඒක නිසා ඒ වගේ පහේ අදහස් දෙක මෙයාට යෝග්‍ය මේ අදාළවන්නේ නැහැ. ඒක කරන්නට බෑ. බැරි දේවල් කියලා වැඩන්නේ. මේ අය කළ යුතු එකක් දක්වා තියෙනවා තාද්දසී මුත්තකා සතිය දියුණු කරගත යුතුයි කියන හැඟීම තමාගේ සිත තුළ තියෙන්න ඕන. ඒකට නැඹුරු භාවයක් තියෙන්න ඕන. මම මේ සතිය දියුණු කරගත යුතුයි. මේ පැහැදිලිවම අවබෝධ කරගන්න ඕන. මම මේ යන්නේ නිවන් අවබෝධ කරගන්නට මේ ජීවිතේදීම. යටත් වෙනසේ සෝවාන් ඵලයේ වගේ. ඒ සඳහා මම ආගත්තාංග මාර්ගයේ අංග දියුණු කරගත යුතුමයි. මම සම්මා සතිය දියුණු කරගත යුතුමයි. මේ හැඟීම, මේ අවබෝධය මෙයාගේ සිතට කාව දෙන්නට ඕන. කාවදින ඒක අනුව කටයුතු කරන්න ඕන. බලෙන් කෙනෙකුට මේ සම්මා සතිය ඇති කරපන් ඇති කරපන් කියලා උපදෙස් දුන්නට වැඩක් නැහැ. සමාගයේ සිත තුළින් මේක ඉන්නට ඕන මම මේක කරගත යුතුයි. කාටද ප්‍රයෝජනෙ? වෙන කාටවත් මේ සමාතන. තමාගේ විමුක්තිය සඳහා නිවන සඳහා මේක අත්‍යවශ්‍යයි කියන හැඟීම ඇතුව සම්මා සතිය දියුණු කර ගන්න මේ සම්මා සතිය දියුණු කර ගන්නට අවශ්‍ය කරුණු ඔය අටුවාව කියන එකක් මා කිය. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඕක නෙවෙයි. මම බුදුරජාණන් වහන්සේගේ අදහස් තමයි පිළිපදින්නේ. මේ අටුවා ටික අමතක නෙවෙයි. උන්වහන්සේ දක්වා දෙන්නේ අත්තිවික්‍රේ සති සම්බද්ධප්පඨානීය ධම්මා සත්‍ය යෝනිසෝ මනසිකාර බහුලීකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සවාස සම්බුද්ධංගස්ස උපාදාය උපන්නස්සවාස සම්බුද්ධංගස්ස භාවනායේ පාරිපූර්ණය මෙලෙසින් දක්වා තිබෙනවා සම්බුද්ධං සංකේ ඒකේ අදහස් කරන්නේ මේ සතේ දියුණු කිරීමට ඉවහල් වෙන සති සම්බුද්ධංගස්ථානීය ධර්මා සතිය පිහිටුවා ගත යුතු ධර්ම අත්ති දෙකේ මහණෙනි තියෙනවා මොනවද සතිය පිළිපදවා ගත යුතු ධර්ම. මේ අදගම් කලින් මාගේ වස්සත් කරන සතිපට්ඨාන වෙන කිසිවක් නෙවෙයි. කය, හිත, වේදනාව, කාය, වේදනා, චිත්ත, එතන කාය, වේදනාව, චිත්ත, ධම්ම, චිතේ දෙන ඔය හතරයි සතිපට්ඨානය පිළිපදවා ගත යුතු ස්ථාන වශයෙන් දක්වන්නේ. ඒක නිසා සතිපට්ඨාන කියලා කියන්නේ. ඊයේ පිළිපදවා ගත යුතු ස්ථාන. අත්තිදික්කවේ සත්සං වජ්ජක්ඛානීය ධම්මා මානෙනි මේ ධර්ම හතරක් තියෙනවා සතිය පිළිපවාගත යුතු. සත්‍ය යෝනිසෝ මනසිකාර බෞලීකාරෝ අන්නේ කරුණු හතරේ යෝනිසෝ මනසිකාරේ නැවත නැවත බඩලා බෞලීකරණය කළා නම් නැවත නැවත ප්‍රගුණ කළා නම් අන්න ඒක අයමාහාරෝ ඒක හේතු වෙනවා අනුප්පන්නස්සවා සති සම්බොජ්ජංගත් උප්පාදාය. නූපන් සති සම්බොජ්ජංගේ ඇතිවීම සඳහා. උපන්නස්සවා සති සම්බොජ්ජංගත් භාවනාය පාරිපෝරිය. උපන් සති සම්බොජ්ජංගේ භාවනාවෙන් සතර සම්පූර්ණත්වයට පත්වීම සඳහා. එතකොට සති සම්පජ්ජංගේ දිනු කරන්නට බුදුහාමුදුරුවෝ කියන්නේ කුමක්ද නැත්නම් සම්මා සතිය දිනු කරන්නට සති ඉන්ද්‍රිය දිනු කරන්නට සති බලය දිනු කරන්න. ඕකටත් ඔක අදාළයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන කාරණේ සතිය පිහිටවාගත යුතු ස්ථාන තියෙනවා ඒ ස්ථාන කෙරේ යෝනිසෝ මනසිකාරය නැවත නැවත ප්‍රගුණ කරන්නේ මොකක්ද මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් මෙනෙහි කිරීම අයෝනිසෝ මනසිකාරය කියපු තියෙන නුවණින් මෙනෙහි කිරීම නුවණ නැතුව නුවණ බුදුරජාණන් වහන්සේ විභංග ප්‍රකාරණයේදී විස්තර කරන යෝනිසෝ මනසිකාරය මෙහෙමයි සත්‍යපතමෝ යෝනිසෝ මනස්කාරෝ කුමක්ද මේ යෝනිසෝ මනස්කාරය කියලා කියන්නේ? අනිත්‍ය අනිත්‍යන්තේ දුක්ඛේ දුක්ඛන්තේ අනත්තං අනත්තාති අසුභේ අසුභන්තේ යෝනිසෝ මනසිකාරෝ පතමනසිකාරෝ සත්‍යාපටික්ඛෝලේනවා චිත්තස්ස ආවර්තන අංවා වර්තන ආභෝග සමන්නාහාරෝ මනසිකාරෝ අයං උත්තර වික්‍රේ යෝනිසෝ මනසිකාරෝ මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද අනිත්‍යයේ අනිත්‍යංගි අනිත්‍යයේ අනිත්‍ය වශයෙන්ම දකිනවා දුක්ඛේ දුක්ඛන්ති දුක දුකක් වශයෙන්ම දකිනවා ඒක ලියවන්නේ සමන්කාරය අනත්තනි අනාත්තාදී අනාත්මදී අනාත්ම වශයෙන්ම දකිනවා අසුභී අසුභන්ති අසුභදී අසුභ වශයෙන්ම දකිනවා සත්‍යා පටිච්චෝලේනවා සත්‍ය හතරක් වශයෙන් දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය ආදී සත්‍ය ධර්ම වශයෙන් හෝ පටිච්චෝල ධර්ම වශයෙන් හෝ මෙනෙහි කිරීමක් වෙනවා නම් නැවත නැවත සිත ඒ තුළම පවත්නවා නම් අන්න ඒකට කියනවා පියෝනිසෝ මනසකාරය. එතකොට සතිය දිනු කර ගන්නට නම් සතිය පිළිපවා ගත යුතු මේ ස්ථාන හතර තුල හතර කෙරෙහි යෝනිසෝ මනසිකාරයේ පවත්වා ගත යුතුයි. ඒ කියන්නේ මොකද්ද? අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් සිහියෙන් වැඩ කිරීම පමණක්ම නෙවෙයි සම්මා සතිය කියන්නේ මේ සතර සතිපට්ඨාන ධර්ම සත්‍තනුපස්සනාවට නඟනදා භාවනා කිරීමේ ඒකම ඔප්පු කරන පාඩයක් තමයි ඔපසුව අපි ප්‍රකාශ කළේ. එතකොට අප විසින් සතිය දියුණු කර ගන්නටම ඕනෑ කියන හැඟීම ඇතුව මේ සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කරගත යුතුයි කියන අවබෝධයෙන් යුතුව භාවනා කරන්නට පටන් ගන්නට ඕනේ. අපි මේ භාවනා ආරම්භක දේශනානේ මේ කරන්නේ. එතකොට තමයි මේක පොක් වෙනවා තව එකක් වැඩ කරනවා. එතකොට තමයි අපිට භාවනා සාර්ථක ප්‍රතිඵල ගන්නට පුළුවන් වන්නේ. ඒක නිසා මේ අය ඒ සම්මා සතිය දියුණු වීමට ඉවහල් වෙනවා සීලෙන් යුතුව වැඩ කිරීම. ඒකත් ඒ වශයෙන්. ওই භාවනා පන්ති වලත් ওই භාවනා මධ්‍යස්ථාන වල සීලෙන් වැඩ කරන්නට උගන්වනවා. ඒක සම්මා සතිය නෙවෙයි. නමුත් සම්මා සතිය ඇති කර ගැනීම සඳහා ඒක ඉවහල් වෙනවා. ඒක නිසා මේ අය සිහියෙන් යුතුව වැඩ කරන්නට පුරුදු පුහුණු වන්නට ඕනේ. අද නිතර භාවනා පන්තියේදී පමණක් නෙවෙයි. ඒක හොඳට මතක තබා ගන්න. නිවෙස් වලට ගියාට පස්සෙවත් ගෙදරතොර වැඩ කටයුතු කරන විට සීයෙන් යුතුව වැඩ කටයුතු කරන්නට පුරුදු වෙන්න ඕනේ. නැත්තම් මෙතන මේ මේ සින්න ශ්‍රද්ධාවස පරිකාදාස ගැන පැයක් දෙකක් වාඩිලා ඉඳලා අවුරුද්දක් පහනා කරලා තවම ප්‍රතිඵලයක් නැහැ කියලා කංකෙදී ගන්න ඕනේ නැහැ පස්සේ. මොකද සම්මාසකේ දිනු කරන්න දෙපෑ. ඒකට ඉවහල් වෙනවා අර සීයෙන් යුතුව වැඩ කිරීම. සම්මා සතිය දිනු කර ගැනීම. ඒක නිසා නිමෙස්සල වැඩ කරනකොට සීයෙන් හිතව වැඩ කරන්න ඕන. අපි හිතනවා ඉතිබෙද්දක් හොදනයි කිය. සබන් ගන්නකොට ගානවා ගානවා සබන් ගන්නවා සබන් ගන්නවා කියලා හිතේ ඉඳලා සබන් ගන්නවා. අතුල් වෙනවා කියම අතුල් වෙනවා අතුල් වෙනවා අතුල් වෙනවා කියලා ඒක ඉස්සත් අතුල් වෙනවා ඉස්සත් අතුල් වෙනවා. ශෝධන විට ශෝධන ශෝධන ශෝධන කියන ඒක හිතේ ඉඳලා හොදනවා. අපි නෝ අතු ගන්නයි කිය. අතු ගන්නවා අතු ගන්නවා අතු ගන්නවා කියලා සීයෙන් හිතව සී කර කර ඒක කරනවා. අපි මේ යමක් තමයි කපනවා කියලා ඔය ලොලුවක් හරි කම කපනවා කපනවා කපනවා කියලා ඒක සීකර කරා. ඔළුව පීරනවා කියලා ඉෂ පීරනවා පීරනවා පීරනවා. ඇඳුම් අදිනවා අදිනවා අදිනවා අදිනවා. ඒ කරන වැඩේ කෙරෙහි අවධානය යොමු කරලා සිහියෙන් යුතුව ඒක කරන්න පොඩ්ඩේ. මේක අපහසු දෙයක් නෙවෙයි. ප්‍රමාණයක් දෙකක් කළොත් එහෙම මේ ඇයි ඒක නැතුව බැරි. ඒ තරම් ඒක පහසුයි. මොකද එහෙම සීමෙන් යුතුව කරන විට වැඩේ හොඳට ගන්න පුළුවන්. අනම්මනම් ලක්ෂපත හිත හිත බහූත හිත හිත වැඩ කරනවට වඩා ඒ කරන වැඩටම අවධානය යොමු කරලා ඒකම ගැන සීකර කර වැඩේ කරනකොට ඒක උත්සාහ හොඳින් කරන්නපත් පුළුවන් වෙනවා. සමාන්ත කවදා හරි දවස සම්මා සතිය දිනු කර ගැනීමට ඒ කරුණ ඉවහල් වෙනවා. ඒක සම්මා සතිය කියලා හරියට තේරුම් ගන්න දෙපා. සතිය දිනු කර ගැනීමට ඒක ඉවහල් වෙනවා. ඒකයි. බොහෝ තැන්වල කියන්නේ මේක තමයි සම්මා සතිය කියලා. මාගේ බුදුරජාණන් වහන්සේගේ පාඨවලට අනුව සම්මා සතිය කියන්නේ ඒක නෙවෙයි. මේ සත්‍යනුපස්සනාව වැඩෙන ආකාරයෙන් සතර සතිපට්ඨාන ධර්මයන් දිනු කළ යුතුයි. අනුපස්සනාව ගැන අපි පසුව සුදුසු කාලයේ පැමිණියාට පස්සේ මේ ඇයි විස්තර ගන්නට අදහස් ගන්න. අද නේ. එතකොට ඒ ගෙදරවල දොරවලදී වැඩ කටයුතු කරන විට සීයෙන් යුතුව කටයුතු කරන්න ඕන. නිදාගෙන ඉන්න විට නිින්ද යනකම් නිදනවා නිදනවා නිදනවා කියලා ඒ නිදන ශරීරයේ දැස බලන්න සිහි කරන්නේ. නිකන් වැඩක් නැතුව ඉඳගෙන ඉන්න විට ඉඳිනවා ඉඳිනවා ඉඳිනවා කියලා ඉඳින ශරීරයේ දැස බලන්න සිහි කරන්නේ. වමනක් යන විට වම් කකුල දකුණෙන් තබන විට වම කියලා සිහි කරන් දකුණු කකුල තියෙනකොට දකුණු කියලා සිහි කරන් යනවා ගමන. වම් දකුණ වම් දකුණ වම් දකුණ සිහි කරලා. කරන්නට පුළුවන්. එතකොට සිහිය දියුණු වෙනවා. ඒ සිහිය දියුණු වීම සම්මා සතිය ඇති කර ගැනීමට ඉවහල්ලා. නිදී අද මේ ඇයිද දැන් මම මේ සම්මා සතිය දිනු කර ගැනීමට භාවනා ක්‍රමයක් කියලා දෙනවා. මේක කලින් ස්ථාන වල මා කියලා නැහැ. අපේ භාවනාව සාර්ථක වන්නට නම් නිවන් අවබෝධ කරගන්නට නම් සමාධිය ඇති කරගන්නට නම් අපිට සංසුන් වූ සිතක් තියෙන්න ඕනේ. කලබල වෙලා දඩි පිටි ගාලා එහෙම වැඩ කරලා නිවන් යන්නත් බැහැ. සංසුන්ව සමාධිමත් සිතක් ඇතුවයි කරන්නට ඕනේ. ඉතින් මේ භාවනා මම අද කියලා දෙන භාවනා ක්‍රමය කරන විට මිනිහාගේ සිතේ කලබලකාරය අර කඩිය දුවනවා වගේ එහාට මෙහාට දුවන ගති නැති වෙලා සංසුන් වෙනවා. ඒකට කියන්නේ පස්සද්ධිය කියලා. කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය කියලා හැම දෙයක් සංසිඳීම කියන්නේ. ඒ කයේ සංසිඳීමක් අවශ්‍ය වෙනවා. කය නොඑක් කරමුණු කරා විශ්ව යන එක මේ ක්‍රමයේ කරන විට ඉතා පහසෙන් නතර කරගන්නට පුළුවන්. මේකට අතමත් දකින්නට පුළුවන් වෙයි. කොයිතරම් ඉක්මනට මගේ සිත වෙන අරමුණු කරා දුවන්නේ නැතුව මේ අරමුණේම සිත පිහිටවා ගන්නට පුළුවන්ද කියන කාරණා. එතකොට මේ සංසන්සු සමාධිමත් සිතක් ඇති කර ගැනීමට සිත පිට යන එක වහල් වී අයම් නතර කිරීමට ඉවහල් වෙන කරුණක් වශයෙන් තමයි අපි මේ සම්මා සතිය දිනු කරගෙන ගත හැකි භාවනා ක්‍රමයක් අද උගන්වන්නේ. ඒක දිගටම ඉඳගෙන දිගටම මේ අය භාවනා කරන්නට කියලා අපි කියන්නේ. එහෙම කරන්නට බෑ. වාඩි වෙලා ටිකක් කරනවා සක්මන් භාවනා කරනවා ඒ දෙකම මාර්ගෙන් මාර්ගට කර කර මේ පැය තුන හතර හෝ ඉන්න ඉන්න කාලය තුල කරන්නට ඕනේ නේම. එතකොට කොහොමද මේ භාවනා කරන්නේ? තමා පෝර පොට්ටි සිදු කරලා ඉඳගෙන ඉන්න ශරීරයේ දෙස ඇස් දෙක පියාගෙන සිතින් බලනවා හිසේ ඉඳගෙන සිටින ඒ මොකක්වත් නැහැ. ඒක Tamanට පේන්න ඕන ඉස්සගේ. ඊළඟට ඒ එක්කම නලල දෙස බලනවා. ඒ එක්කම ඇස් දෙම දෙස බලනවා. ඇයි බැම්මට යටින් තියෙන ඇස් පියාට, උඩ ඇස් පියාට බලනවා. යටි ඇස් පියාට බලනවා. ඇස් පියාට දෙක වදින තැන බලනවා. දෙක එකට ගෑවෙන. ඊට පහළ පොඩ්ඩක් බලනවා. ආයෙ පේනවා. ආයෙ අග පේනවා. ආයෙ සිදුරු පේනවා. තොල් පේනවා. තොල් දෙක ගෑවිලා තියෙනවා පේනවා. ඒ වගේ ටිකින් ටික ටිකින් ටික කෙස්යෙන් කෙස්හට වගේ ශරීරයේ විශේෂිත පාදයේ දක්වා එක පැත්තකින් දකුණු පැත්තෙන් හෝ වම් පැත්තෙන් බලාන බලාන බලාන යනවා. මේකෙන් හිත සංසුන් වෙනවා. කලබලකාරීකට මේක කරන්න බෑ. මේ හිතේ පොඩ්ඩක් බලන්න බලන් ඉඳන බඩ දිහා එහෙම බලන්න බෑ. ඊළඟට උරහිසාවේ ආවට පස්සේ අතේ එක පැත්තකින් දකුණු අතේ හරි වම් අතේ හරි එක පැත්තකින් ඒක උඩ පැත්තෙන් හෝ යට පැත්තෙන් ආයත ගෙනියන මෙන්න කලවා මේ භාවන් වලමිතෙන් උදාහරිය මේ යට ආගියට පහළට පහළට ගෙනියන ඊළඟට අල්ල දෙස බලුවොත් අල්ල මේ අල්ලේ මේ රේඛ මේ විදියට දිනනවා ඊළඟට මෙන්න ධම්ම ඇඟිල්ල මෙන් තුන් ඇඟිල්ල ඊළඟ ඇඟිල්ල ඊළඟ ඇඟිලි බලනවා ඊට පස්සේ ඒක අනිත් පැත්තේ බලනවා. ඊළඟ මේ නියපොත්තේ සිටන් සිට බලනවා. නියමෙන් නියපොත්තේ ඊට පහළ කොට ඊට පහළ කොට මේ විදිහට නැවත උරේස කරා අත ගෙනියන. ඊට පස්සේ පපු පෙදෙසින් පහළට පහළට ගෙනියන කකුලේ නියපොත්ත දක්වා. යටිපතුලට ගියාම යටිපතුලත් බලනවා. ඊට උඩුපතුලට ආවට පස්සේ උඩුපතුලේ අන්තිම ඇඟිල්ලේ අන්තිම නියපොත්ත දක්වා සිටින් බලනවා. මොකක්වත් නැහැ හිතට පේන්නට. මේ එක පැත්තක් ඉවරුණාට පස්සේ අනිත් පැත්තත් ඒ විදිහටම බලනවා. මේක හිතන්නට එපා මේ බුදුහාමුදුරන් ඉදරන්නේට විරුද්ධ එකක් මේක මම කරන්නට යනවා කියලා. මම බෞද්ධ භාවනාවක් කරනවා කියලා පිරිසුදු භාවනාවක් කරනවා කියලා බණින් මේක අපව කරගන්නේ නැහැ. යථා යථාවාකායෝ පනස පනිතෝ හෝති තතහ සත්තානං පජානාති කියන පාඨය මම කියන්නේ. කය යම්නම් ආකාරයකින් පිළිදව ඇතනම් ඒ ඒ ආකාරයෙන් ඒක දැනගන්න කියන පාඨය විස්තර කිරීමට මූලාරම්භයක් වශයෙන් මා මේ කරුණ කියන්නේ. මේක පදානාති කියන්නේ කය යම් යම් ආකාරයෙන් තියෙනවා නම් ඒ ඒ ආකාරයෙන් දැනගන්න කියන්නේ. ඔය මේ කියන දැන ගැනීම නෙවෙයි ඒකදී කියන්නේ. අර කලින් කිය වගේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ආදී විවිධ ආකාරයෙන් ඒක දැනගන්න ඕන. මම නෙවෙයි මගේ නෙවෙයි ආදී වශයෙන්. ඒක එකපාරට කරන්නත් බෑ. ඒක නිසා සතිය දිනු කරලා සමාධිය දිනු කරලා සමාධිය තුළින් ඒක කරගත යුතු වන්නේ. ඒකයි අනුකූපගාමී ප්‍රතිපදාව. ඒක නිසා අර විශේෂ කෙස්ගහේ සිට ටිකෙන් ටික හැම කොටසක්ම ශරීරේ බල බල යන නියපොත්ත ගාවට පාදී. අනිත් පැත්තත් එහෙම බලනවා. මෙහෙම බලන විට යම් කිසි සත්‍යයක් ඇතිවෙනොත් එහෙම සත්‍ය සත්‍ය සත්‍ය කියලා තීකලා නැවතත් අර කක් පටන් ගන්නත් ඉඳලා කය දෙන්නේ. කයෙත් මතින් සිට ගෙන්නේ. තද වේදනාවක් දැනෙන සුළු සුළු වේදනාවක් නෙවෙයි. ඒ වේදනාව දැස බලනවා. වේදනාවක් වේදනාවක් වේදනාවක් කියලා ඒකත් ටිකක් මෙනෙහි කරනවා. ඊට පස්සේ ආපහු කයෙ. මේක කරනකොට බොහෝ දෙනෙකුට මා දන්නවා මේ සමහර විට විවිධ දර්ශන දකින්නට ලැබෙනවා. සමහර විට හිත ගැලී වෙනවා නැත්නම් කයේ කොටස් කැඩි කැඩි යනවා. එහෙම ගියත් ඒව අමතක කරලා දාන්න. ඒ කැඩෙන කොටස් ගැලවෙන කොටස් ඔය ගැලී ගැලී ගියා. සමහරුන්ට ඇට සැකිල්ල පේන්න පටන් ගන්නවා. එහෙම පේනවනම් ඒ ඇට සැකිල්ල සුදේ ඉඳලා පහළට ඔය කියපු විදිහට බලන්න. සමහරුන්ට මේ ඇතුලේ තියෙන ශරීර කොටස් එළියට අරගෙන විවෘත කරලා පෙන්නනවා වගේ පෙන්නට පටන් ගන්නවා. හරියට මේ මැංගේ හැම පළල දෙපැත්ත විවෘත කරලා යමක් පෙන්නනවා වගේ තමන්ගේ මනස අපේ අම්මට හිතෙනවා. ඒක පෙන්නට පටන් ගන්නවා. හරිද? එහෙම පෙන්නනවා නම් ඒ කොටස් කෙරෙහි සිත පවත්වාගෙන යනවා. සමහරුන්ට පේනවා බහුගෝත විකාරය. ඒ කියන්නේ විවිධාකාර රූප, ආලෝක නැත්නම් ওই මොකක් හරි බලාකුළු වගේ දේවල් බුදුහාමුදුරේ ඉන්නවා. බුදුහාමුදුරේ ඉච්ඡත් අපිට තුත්තුකින් බුදුහාමුදුරන්ගේ වැඩ නැහැ මේ අවස්ථාවේ විතේනේ බුදුහාමුදුරන්. ඒක නිසා ඒවට කිසිම අවධානයක් යොමු කරන්නට එපා. මේ භාවනා කරන විට අවධානය යොමු කළ යුත්තේ තමාගේ ශරීරයේ කොටස් වලට පමණයි. ඒක හොඳට මතක තියාගන්න. ඒතකොට ශරීරයේ කොටස් දිස්සුනොත් ඒක තමයි. අපහට සැකිල්ල හෝ ඇතුලේ කොටස් හෝ කැටි කැටි යෑමක් හෝ ඒක දැක්කට ඒක ප්‍රශ්නයක් නෑ. මේක අදනක් දකින්න පුළුවන් කියලා මා කියන්නේ නෑ. සමහරට පුළුවන් වෙයි. එහෙම නැතුව ජීවිත බහුබෝධ විකාර පේනවොත් ඒවා පේනවා පේනවා කියලා අයින් කරන්න. ඒවයි සිත දුවන්නට එපා. මේම කරගෙන යන විට තරමන් දුරට හිත එකඟ වෙනකොට මේ ශරීරයෙන් සිත ඈත් වෙනවා. මේ මේ කැසට් එක මෙහෙම මම මේ ඉන්නවා වගේ අන්න ඒ වගේ නිකන් ඇඟ ඇඟෙන් සිත ඈත් වෙලා වගේ පේන්නට පටන් ගන්නවා. එහෙම වෙන සමාජයට ඇඟ නොපෙනිය. නොපෙනී ගිහලා පිට විතර කොහොමයි? එහෙම ගියත් තමයි. එහෙම ගිහලා පිට සමාජයට කඩාන වැටෙනවා. කඩාන වැටිලා සම්පූර්ණයෙන් නතර වෙනවා. එහෙම නතර වුණත් තමයි. එතකොට එහෙම ටික වෙලා භාවනා කළා ඇඟ රිදෙනවා නම් වාඩිය භාවනා කරන්න බැරි නම් එකපාරට කකුල් දිග හරින්න කවුරු හරි ඉස්සරහා ඇස් දෙක ඇරලා කාමයාට යන්නේ වදිනවාද කියලා බලලා කකුල දිග හරිනවා ඒ දිග හරින එකටම අවධානය යොමු කරගන්න. දැන් ඒ අනිත්කල් ඉස්සෙස්වල සිට පාදේ දක්වා ඇඟ බල බලානේ අපි ගියේ ඒ විදිහටම කකුල් දිග හැරෙන ආකාරය බල බලා හිතින් බල බලා කකුල් දිග හරිනවා. ඊට පස්සේ නැගිටිනවා. නැගිටින ටිකක් යනවා අර කීප විදිහට වම් දකුණ වම් දකුණ වම් දකුණ හැරෙනකොට හැරෙනවා හැරෙනවා කියලා හැරෙනවා. ආයෙත් වම දකුණ කියලා ටික ටික එහාට මෙහාට යනවා. මේ වම දකුණ කියන එක හොඳට පුරුදු වුණාට පස්සේ වම දකුණ කියලා සිහි කරන්නේ කකුල ඔසවනකොට ඒ එසරෙන ආකාරය බලනවා. ඉදිරියට ගෙනියනකොට ගෙනියන ආකාරය බලනවා. සබනකොට සබන ආකාරය බලනවා. ඉතින් තමන්ට පේන අය. අය ගැන හිතන්න දෙයක් නැහැ. ඒ විදිහට ඒ විදිහේ තමයි හැදෙනකොට හැදෙන ආකාරය කියනවා. නැවත ආපහු වාඩි වෙනවා. අයෙත් කයේ විශේෂිත පාදයේ දක්වා එස් කයේ සිට පාදයේ නියපොත්ත දක්වා ටිකින් ටික ටිකින් ටික බල බලා බල බලා බල බලා යනවා. මේක කරන විට පිට පිට යන්නේ නැහැ. චිත්ත සංසුන් වෙනවා. සමාධිය වැඩි කර දියුණු කර ගැනීමට ඉතාමත්ම ඉවහල් වෙනවා. සතියක් දෙකක් මේක නිවැරදි වශයෙන් හරියට කළොත් මේ ඇයට සමාධිය කියන එක ඉතාම පහසු කාර්යයක් වෙනවා. අපහසු අමාරු කාර්යයක් නෙවෙයි. සම්මා සමාධිය. හරියට කළොත් සමා සමාහයක් දෙකක් කළොත් හොඳටම සමානයි. ඉතින් කිරීම නොකිරීම මේ ඇසතුයි අපි කරුණු කිව්වා කරනවා නම් කරන්න බැහැ නිකන් ඒක මට දෙයක් නැහැ. හරියට කළොත් ප්‍රතිඵල ලැබෙයි. මේ අය මේ භාවනා පන්ති ඉන්න මට තේරෙනවා මේ දියුණු භාවනා අපේ පරණ භාවනා පන්ති වලට ආපු දියුණු අය ගොඩේ. වැඩිපුර ඉන්නේ පරණ භාවනා පන්ති වලට ආපු අය. ඒ අය මේක කරනකොට කරන ගමන්ම ඇඟ නොපෙනී යනවා. සම්පූර්ණයෙන්ම ඇඟ නොපෙනී බෑන් කියලා. දැනෙන්නේ. නිකන් අඳුරක් වැටෙනවා වගේ හිස්සලා යනවා මොකක්වත්. ඒක අවශ්‍ය නෑ අද. එහෙම වෙන්නද එපා කියලා අධිෂ්ඨාන ගන්න එහෙම වෙනවා. මේ කිව්වේ භාවනා දිනුවා ඇත්ත. මේ ඇගේ නියම தත්ත්වයේ තේන ආකාරයෙන් තව තවත් ප්‍රකටව ප්‍රකටව මේකම පෙනේවා කියලා දැඩිව අධිෂ්ඨාන කරා. ඒ භාවනා දිනනවා. එතකොට එහෙම කරලා ඇඟ ඇතුලෙන් පවන් පිට යවන්නද පුළුවන් ඒ ඇයට ඇඟ පිටින් ගොනේ. ඒ විදිහට ඇඟේ කොට විවිධ ආකාරයෙන් ඒ ආකාරයෙන් බලන විට කලින්ට වඩා ගැඹුරු අත්දැකීම් අවබෝධව අවබෝධයක් ලබන්නට හැකියාව ලැබේ. ඒ දිනුවයි. මා කලින් කියේ භාවනාව පටන් ගන්න ලබන අය. එතකොට ඒ පූර්ව ඒ විදිහට වාඩිලා ටිකක් වෙලා කරනවා සක්මනුත් කරනවා. මේක දිගටම කරන්නට ඕනේ. අද සමාධිය දිනු කරගන්නේ ඉතාම ඉවහල්ලේ මේ ඇයටම තේරෙයි මගේ සතිය කොයිතරම් දුරට දියුණු වෙනවද මගේ හිත පිට යන එක කොයිතරම් දුරට අද බලතුනාද කියන එක මේ ඇයටම අවබෝධයි අපි කියන්නේ කියන්නේ හරියට කොට එතකොට මේ විදිහට කටයුතු කරන නිවිස්සෝට ගියාට පස්සේ අර සීලෙන් යුතුව වැඩ කටයුතු කිරීමත් වාඩිලා භාවනා කරන විට ওই මං කියන විදිහට භාවනා කිරීමත් කරන්න මේක තුළින්මත් නිවන් යන්නට පුළුවන්. ওই භාවනා තුළින්. එක එක අත්දැකීම් ලැබෙන විවිධ පුද්ගලයාට අනුව ඒ විවිධ උපදෙස් දෙන්නට ඕන විවිධ අවස්ථාවල නිවන් යන. ඕකමත් ඇති නිවන් යන්නේ. කලින් ආත්මවල භාවනා කරලා තියෙනවනම් පාරමී ශක්තියක් වශයෙන් සමාධිය දියුණු වෙලා ප්‍රඥාව දියුණු වෙලා තියෙනවනම් මේකම ප්‍රමාණවත් නිවන් පාරමීදී අපි ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග දිනු කරලා තියෙනවාද කියන කාරණා. ඉතින් මේ හැම කෙනෙකුටම කලින් ආත්මවල භාවනා කරපු ශක්තියක් තියෙන නැත්නම් මෙහෙම යොමු වෙන්නේ භාවනා කරන්න. ඒ නිසා මේ ඇයි හැම කෙනෙක්ගාම පාරමී ශක්තියක් තියෙනවා. ඒ ආත්ම විශ්වාසය ඇති කර ගන්න. මට පුළුවන් කියන හැඟීම ඇති කර ගන්න. මට මේ භාවනාවෙන් ප්‍රතිඵල ලැබෙනවා කියන අදහසත් ඇති කර ගන්න. මේ ජීවිතේදීම මම සෝවාන් වෙනවා කියන දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගන්න. වෙන ආත්මයකට කල් දාන්නට අවශ්‍ය නැහැ. හොඳයි එහෙනම් දැන් අපි පූර්ව කොට සිදු කරලා ඒ සතිය දිනු වෙන ආකාරයෙන් වැඩ කටයුතු කරන්න පටන් ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේට වැඳලා බුදුරජාණන් වහන්සේගේ ගුණ සීක උන්වහන්සේ සමා කරගෙන චතුරාර්ය භාවනාව සිදු කරලා මේ සතිය දින වෙන ආකාරයෙන් වැඩ කටයුතු ගන්න පටන් ගන්නවා. දැන් කල්පනා කරන භාග්‍යවත් වූ වරලස්සෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපatti නැගී සිටියාක් මෙන් මේ වැඩ සිටින ශ්‍රවණක් ගන්ධ විදුව විදුවා උන්වහන්සේ අප කෙරෙහි දෙනෙත් විදුවාගෙන බලාගෙන මෙන් වැඩ සිටින්නේ අප කෙරේ කරුණාවෙන් උන්වහන්සේ මෙතෙන්ද ජීවමානව වැඩ සිටවලා තියෙනවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමින් පූජා කරමින් පූජා කරමින් ජීවිතය පූජා කරනවා. ඒ භාග්‍යවත් වරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ හට මම নমස්කාර කරමි මාගේ নমස්කාරය වේවා කියලා নমස්කාර උන්වහන්සේගේ ගුණයන් එක එකක් අපි සිහිපත් කරන්නට මේ වචනෙන් කියන්නේ මේ සිහි කරන්නේ ඒ ගුණයන්. බුදුසු භගවා ඉතිපි අරහං ස්වාමීනි භාග්‍යවතුන් මහන්ස ඔබ වහන්සේ අරහන්නම් ගනසේක ස්වාමීනි භාග්‍යවතුන් මහන්ස ඔබ වහන්සේ රහසින් දුක්පවක් නුකල බැරින්ද අරහත් නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බුද්ධ වහන්සේ සියලුම ආමිෂ පූජා ප්‍රතිපන්ති පූජා පිළිගැනීමට සුදුසු වූ ලැබින්ද අරහත් නම්නසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සංසාර චක්‍රයේ අවිද්‍යා සංසාර වැනි අංගයන් නැසූ බැවින්ද අරහත්නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් මහන්සේ ඔබ වහන්සේ කෙලෙස් සතුරම් නැසූ බැවින්ද අරහත්නම් වනසේක සෝ භගවා ඉති අරහං අරහං අරහං අරහං සෝ භගවා ඉති සම්මා සම්බුද්ධෝ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධනං වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දුක්ඛ සත්‍ය පිළිසිඳ දැන බදාල බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මාර්ග සත්‍ය ප්‍රගුණ කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ නිරෝධ සත්‍ය සාත්‍යාන්තල බැවින්ද සම්මා සම්බුද්ධ නම් වෙනසේක සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ ඊතුරු වෙන කැටියෙන් මේ ඉහි කරනවා සෝමගවා ඉතිති සිඤ්ඤා චරණ සම්පන්න සාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විඤ්ඤා චරණ සම්පන්න නම් වෙනසේක සෝ භගවා ඉතිති සුදසෝ ගච්ඡාමි භාග්‍යවතුන් මහන්ස ඔබ වහන්සේ සුබතෝ නම් ජනසේක සෝ භගවා ඉතිති ලෝකවිදු සාමි භාග්‍යවතුන් මහන්සේ ඔබ වහන්සේ ලෝක විදුනන් මනසේක සෝ භගවා ඉතිපේ අමෘතෝ පුරිස ධම්මසාරති සාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අනුත්තරෝ පුරිස ධම්ම සාරතේනම් වනසේක සාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ සත්තා දීව මනුසානම් වනසේක සාමීනී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ බුද්ධෝනම් පනස්සේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ භගවානං වෙනසේක භගවා සම්මා සම්බුද්ධෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරතේ අනුත්තරෝ පුරිස ධම්ම සාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්මසාරතේ ලෝකවිදු සුගතෝ විඤ්ඤාචරණ සම්පන්න සම්මා සම්බුද්ධෝ අරහං අරහං අරහං අරහං දැන් ශරීරයේ පිළිකුල ගැන සිහිපත් කරන්න. මෙන්න ශරීරයේ කොටස් නම් වූ කුණප කොටසක් නැත. අපේ මස්මින් කායේ තේසා එකෙක් කියලා තමයි අපේ ඒ මස්මින් කායේ දෝමා මෙන්න ශරීරයේ දුම් නම් වූ කුණත කොටසක් නැත අත්තේ එනස්මින් කායේ නකා මෙම ශරීරේ නියනම් වූ කුණත කොටසක් නැත අත්තේ එනස්මින් කායේ දන්තා මෙම ශරීරයේ දක්නම් වූ කුණක කොටසක් නැත අත්ථේ ඉමස්මින් කායේ කටෝ මෙම ශරීරයේ සමනම් වූ කුණක කොටසක් නැත මෙම ශරීරයේ අසෝ කියත මෝත්‍රා ඇත පමණය ඇත එදසෙන් සතු ආදියද නැත එබැවින් මෙම ශරීරය පිළිකුල්ය පිළිකුල්ය පිළිකුල්ය දැන් මරණය ගැන සිතස්සන්න සමාගයේ මලමිනේ සමා ඉදිරියෙන්නේ ඇතයි කියලා දැන් සීකරන. සමාගයේ මලමිනේ සමා ඉදිරියෙම තියලා තියෙනවා. මැරිලා උදාසර බලන්න. ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි සම්මා සම්බුදු දානං සේගේ ජීවිතේද මරණයටපත් නිය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මෛත්‍රී භාවනාව. මනසි දුක් වෙම්මාස්මි රෝගි වෙම්මා සුවපත් වෙම්මා මනසි දුක් වෙම්මාස්මි රෝගි වෙම්මා සුවපත් වෙම්මා මනසි දුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා ආකාශේන මාගේ හිතවත් සියලු සත්වයෝද නිදුක් වෙත්මා නිරෝගී වෙත්මා සුවපත් වෙත්මා මාසේන මාගේ මැද හත් සියලු සත්වයෝද නිදුක් වෙත්මා නිරෝගී වෙත්මා සංකෙත්වා මාතේන මාගේ වෛරේ සම්යෝද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා පප්පෙත්මා දැන් විශේෂිත පාදේ දක්වා අර කලින් කියාපු ඒ වාක්‍යයේ සිතගෙන යමින් ඒ කොටස් දෙස බලමින් සතිය දිනු කර ගැනීම උත්සාහ කරනවා